ප්‍රශ්නෙට තනි වචනේ කියලා උත්තර දෙන්න පුළුවන් දේවල් කියනවා. අපි කියමු සියලු සංකත හැම දෙයක්ම අනිත්‍යයි කියලා කියවුවා. ඔව්. සියලු තනි වචනේ කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි කියමු කර්මයක් කළාම ඇත්තටම අපි අපාය යනවා දැන්. කියලා ඕ මේක බෙදන්නවා. කර්ම කියනවා කුසල කර්ම අකුසල කර්ම කියලා අකුසල කර්ම කළොත් අපායට යනවා කුසල කර්ම කළොත් අපායට නැහැ කියලා ඒවා බෙදලා දෙනවා. සත්‍යන පාඩේ කරන්න දෙනවටව මම මහත්කත කියලා දැන් කාට වඩා නැහැ. ඔගේ දැනට ඊට පස්සේ තව තියෙනවා කපණිය. කපණිය කියන්නේ උත්තර දෙන්නේ. උත්තර දෙන්නේ නැහැ කියලා කියන්නේ කතා කරන්නේ නැහැ නෙමෙයි. අපිට ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රශ්නය ප්‍රශ්නයක් හැටියටම එයාට තුල තියෙනවා. ප්‍රශ්නය එක දන්නේ නැහැ. අපි කියන්නේ ඒ වගේ ප්‍රශ්න වලට කියනවා අව්‍යාකෘත කියලා. ව්‍යාකෘත කියන්නේ කියනවා, අව්‍යාකෘත කියන්නේ නොකියන ලද. අව්‍යාකෘත කියන වචනය තන්තන් වල එක එක විදිහට බෙදෙනවා. මෙතනදී අහන ප්‍රශ්නයට උත්තර දෙන්නේ. ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නැහැ. ඒකට කියන තපණීය ප්‍රශ්න ප්‍රශ්නේ තපනවා. ඔය කවුරුත් ඇවිල්ලා අහනවා. දැන් මේ ඔලුගේ මොකද? ඇත්තටම මේ සත්‍යෝ මරණයෙන් පස්සේ උපදින්න පුළුවන්. ඒක බුදුජානක දේශනා කරනවා. ප්‍රශ්නේ නැහැ. ඒකට ප්‍රශ්නේ ලියුන්නේ නැහැ. ඒකතුළු ප්‍රශ්නේ නෑ. ඒ කියන්නේ මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලාද කියන්නේ? ප්‍රශ්නේ නැහැ. එතකොට එහෙනම් උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සීමාවක් නැහැ. උපදින්නෙත් නැහැ නැත්තිත් නැහැ. ඒකත් කියන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මෙහෙම අහනහන ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනවා. ඇයි මේ සත්‍ය උපදිනද කියලාම ඊදෙන්නේ නැහැ කියනවා. උපදින්නේ නැද්ද කියලාම ඊදෙන්නේ නැහැ කියනවා. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඊදෙන්නේ නැහැ කියනවා. උපදින්නෙත් නැහැ නැත්තිත් නැහැ. ඊදෙන්නේ නැහැ. එහෙනම් ජීවිතයයි මේ ශරීරය දෙකම එකද නැත්නම් ආත්මය ජීවිතය දෙකම එකද ඒකත් දෙන්නේ නැහැ. ජීවිතය අනිකක් ශරීරය අනිකක් නැහැ. ඒකත් දෙන්නේ නැහැ. එතකොට ඇයි එහෙම දෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාවපත්යෙන් කර්ම සකස් වෙනවා. කර්මය නිසා විඥානයේ ප්‍රතිසන්ද වශයෙන් දැනෙනවා. විඥානය නිසා නාම රූප ප්‍රතිසිතේ නාම කර්ම වලට අනුව කය හැදෙනවා. නාම රූප වෙනවා කියන ආයතන ටික හැදෙනවා. ආයතන වලට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන අරමුණේ වේදනාව වෙනවා. වේදනාවට තණ්හාවක් තියෙනවා. තණ්හාව නිසා උපාදානයක්. උපාදාන නිසා භවය හැදෙනවා. භවය නිසා සත්පුද්ගල භවය ඉපදීම වෙනවා. කියන සිද්ධාන්තය වෙනවා. එතකොට මෙන්න මෙහෙමයි සත්පුද්ගල භවය උපදින්න කියන එක වෙනවා. එතකොට දැරි වෙලා සත්‍යයක් ඉන්නවද කියලා අහුවොත් ඔව් කිව්වොත් පටිසම්පාදයේ පෙන්නලා තමන් තුල මෙහෙම දර්ශනය ලෝකෙ පොදවගත්ත ඇති. සත්පුද්ගල දෘෂ්ටියක් පොදවගත්ත දර්ශනය පෙන්වන්න ඉඩ නැහැ. ඒ සත්‍යයක් ඉන්නවද කියලා අහුවොත් දැන් එයා අහන්නේ දැන් මට සත්‍යෙක් පේන හින්දානේ. අපිට සත්‍යෙක් පේන්නේ. එතකොට පේන හින්දා අපි මොකද කරන්නේ? අපි හිතන්නේ මට පේන මේ සත්‍යෙ සත්‍යෙ ඉන්නේ හින්දායි කියලා පැලේ ඉඳලයි අපි ප්‍රශ්නේ අහන්නේ දෘෂ්ටි කහලට. ඒකෙන්ද සත්‍යෙ මට දැනෙන්නේ මෙන්න මේ විදිහට මම හදාගත්ත නිසා මේක කියන දර්ශනේ ගන්න හැමෝම. එතකොට පටිසම්පාදේ දන්නේ කියලා කියන්නේ මේ ලෝකෙ ඉපදිච්ච හැටි. සත්පුද්ගල භාවයේ ඉපදීම. ජරමර දුකේ ඉපදීම දන්නේ මම. එතකොට අනිත් පැත්තම දන්නේ නැහැ මේ දුක ජරමරේ සත්පුද්ගල භාවයේ මෙදෙන්න දන්නේ නැහැ එතකොට. එතකොට එයාට හිතෙන්නේ සත්පුද්ගල කියලා කියන්නේ සත්පුද්ගල කියන කෙනෙක් කියලා. ඉන්න දැන්ටපත් උනේ දැන් මේ වගේ පටිසම්පාද දර්ශනය නොදන්න කම එන්න. එතකොට මේ සත්පුද්ගල දෘෂ්ටිය නිසා තමයි අහන්නේ සත්‍යයේ ඉන්නවද කියලා. බැරි වෙලා ඕ සත්‍යයේ ඉන්නවා කියලා කිව්වොත් සත්පුත්‍ර භාවයේ තහවුරු කළා සාසෝ දෘෂ්ටි තහවුරු කළා නිවන් මඟ මේ භ්‍රමචර්යාව වෙන්නද විචාරණය මේ සත්පුත්‍ර භාවයේ දුක ඇති කරපු හේතුව නැති කළ දුකින් මිදෙන්න පුළුවන් මතු ප්‍රතිසන්දියකට නොනපතලපත් වෙන්න පුළුවන් කියන දර්ශනය පෙන්වන්න ඉන්නේ. එහෙම නැතිනම් දැන් සත්පුද්ගලෙක් නැද්ද කියලා අහනකොට මේ කියන්නේ සත්පුරුෂ භාවය ඇති වෙන හේතුව දන්නේ නැති හින්දා එහෙම මත සත්පුරුෂ නැද්ද කියලා අහන්නේ. එතකොට සත්පුරුෂෙක් නැහැ කිව්වොත් මෙතන සත්පුරුෂ නෝන ස්කන්ධ ටිකක් තියෙනවා. සත්පුරුෂල නෝන ධර්මතාවයක් තියෙන්නේ කියන තැනකින් බහැර කරනවා. කොච්චරද මෙතනදී හොඳ කාරණාවක් අපි ළඟ ඉන්නේ. කියන්නේ ගොඩක් දෙනෙක් අපි කරන වැරද්දක් මේක. මොකද දැන් ලෝකෙ තියෙන්නේ මේ මම ඉන්නවා. තව සත්‍ය පුදුලේ ඉන්නවා කියලා. එතකොට මම ඉන්නවා සත්‍ය පුදුලේ ඉන්න නිසා ඒ අපි අකුසල කුලක් අපායට යන නිසා කුසල ධර්ම පුළුවන් තරම් කරනවා සුගතියකට යන්න. ඔය මට්ටමට කියනවා කම්මසලක සම්මාදිට්ඨිය. ඒකට සාසක දෘෂ්ටිය හේතු වෙනවා. ඒක තමයි ඉන්න සත්‍ය පුදුලේ ඉන්නවා කියලා සාසක දෘෂ්ටිය. අපි ඊට පස්සේ දුක මිදෙන්න ගියාම නැත්තම් අපි නිවන් දකින්න කියලා හරි කාට අපි කරන දේ තමයි සත්‍ය පුද්ගලයෝ නැහැ මම කියලා කෙනෙක් නැහැ කියන එකෙන් දැන් මෙතන කියන්නේ රූපේ පරවන ආහාරයෙන් හැදුනේ සත්‍යයක් නෙමෙයි වේදනා සංඥා සංකාරට යන කායික ටික ස්පර්ශයෙන් හටගත්තේ විඥානය කියන්නේ නාම රූපයෙන් හටගත්ත ටික මෙතන සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ කියනවා මම කියලා කෙනෙක් නැහැ කියනවා එතකොට සත්ත්ව පුද්ගලෙක් නැහැ කියනකොට උකේ දෘෂ්ටි. ඒ කියන්නේ එන කුසල් කරලත් වැඩක් නැහැ. හොඳ දේවල් වැඩක් නැහැ. දෙමෝපියන්ට උපස්ථාන කළාට උපකාර කළාට වැඩක් නැහැ කියනවා. මෙතෙන්දී සත්ත්ව පුද්ගලෙක් නැහැ කිව්වොත් කර්ම සහිත සම්මාදිට්ඨිය වැස කරා වෙනවා. සත්ත්ව පුද්ගලෙක් ඉන්නවා කියලා කිව්වොත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැස කරා වෙනවා. ඒක සත්ත්ව පුද්ගලෙක් කියුන් නිවතකට නැහැ. සත්‍ය පුද්ගලෙක් නැත්තම් පින් කරලා වැඩක් නැහැ. කුසල කරලා වැඩක් නැහැ. ඒක අන්ත දෙකට බෙදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය පුද්ගලෙ පින්නවා කියනවත් නැහැ කියනවත් නැහැ. දැන් ඇත්තටම සත්‍ය පුද්ගලෙ නැහැ කියන්න පුළුවන්ද? දැන් මම නැහැ සත්‍ය පුද්ගලෙ නැහැ කියන්න පුළුවන්ද? දැන් මේ ශරීරය හැමෝටම මේ මම කියලා තේරෙනව නේද? මෙහෙම තේරෙන කමක් තියද්දි මම කියලා නැහැ කිව්වොත් හරියද? මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් ඒක සාධාරණද? දැන් මෙච්චර Tamanට මේ ශරීරය මම කියලා දැනෙද්දී මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් අපි ගුරු කරනවා නෙමෙයි. ඊට පස්සේ දැන් මේ සත්‍ය පුද්ගලයෝ කියලා අපිට දැනෙනවා නම් අපි සත්‍ය පුද්ගලයෝ නැහැ කිව්වොත් හරිද? නෑ. එතකොට මම නෑ කියන්නේව සත්‍ය පුද්ගලයෝ නෑ කියනවත් නෙමෙයි. ඉන්නවා කියනවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පහ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වුණොත් මම කියන එක හැදෙන සත්පුද්ගල භාවය හැදෙන බවක් තියෙන නිසා නෑ කියන්න බෑ. මේ වේදනා ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වුණොත් මම කියලා තේ සත්පුද්ගල භාවයේ නිදහස් වෙන නිසා තියනවා කියන්න බෑ. මේ ඇති කල්ලි ඇවි මේ නැති කල්ලි මේ නොවේ කියලා. එතකොට මේ කාරණාවේදී මේ ධර්මතා දෙකෙන් කෝකද සාධාරණ කියලා අපි බලමු. දැන් අපිට අද දුක එන්නේ ජීවිතේ මේ මම ඉන්න නිසා. තව සත්‍ය පුදුල ඉන්න නිසා. අනි සත්‍ය පුද්ගලයන්ගෙන් අසාධාරණ කම්මට වෙනවා මගේ න්යායට වෙනවා මේ මත මේ දැන් දුක. දැන් ඕක මිදෙන්න. ඒක නැත්නම් අපි දැන් සත්‍ය පුද්ගලිය ඇති බවට පෙනෙන්නේ සත්‍ය පුද්ගලයෝ නැහැ කියන එකද සාධාරණ නැත්නම් මේ ඉන්න සත්‍ය පුද්ගලයෝ කියන එක හැදුනේ කොහොමද කියලා පරීක්ෂණය කරන එකද සාධාරණ දැන් සත්‍ය පුද්ගල මාර්ගයක් තියෙනවනම් මම කියන හැඟීමක් තියෙනවනම් මේක නැහැ කියන එක නෙමෙයි සාධාරණ මෙහෙම වෙන බව උනේ කොහොමද කියන එකයි අවශ්‍ය තියෙනවනේ මම කියන හැඟීමක් වෙන්න තියෙනවා තව සත්‍ය පුද්ගලයෝ කියලා අපිට පේන්න තියෙනවා තියෙන්නේ නැහැ කියන්නේ දැන් අපි කරන්න ඕනේ මොකද්ද? මේ ශරීරේ මම කියලා පෙනෙනකම ඇති උනේ කොහොමද? මේ තව සත්‍ය පුද්ගලිය කියලා පෙනෙනකම ඇති උනේ කොහොමද? ඇති වෙච්ච සිද්ධාර්ථය තියෙන නිසා නෑ කිව්වොත් අපි බොරු කරනවා. බොරු කරනවා දැනගන්නේ නේද? අපි ඕකේ හරි බලලා නාම ධර්ම හරි බලලා සත්‍ය පුද්ගල නෑ කිව්වොත් ඒකාර්ථයෙන් අපි බොරු කරනවා. නමුත් දැන් අපිට සත්‍ය පුද්ගල භාවය කියනවා තමන් ඉන්නවා කියන ටික තියෙනවා. එහෙනම් දැන් අපි කරන්න ඕනේ මම නෑ කිය මේ මම පැහැදිලි පෙනෙද්දි බොරුවට මම නෑ මම නෑ කියන එක නෙමෙයි. එතකොට අපි දැන දැකම අපි රවට් කරනවා. මේ උන්තර ජීවත් වෙනවා මම ඉන්නවා කියලා. භවනා කරනකොට මේ මම කියලා කියන්නේ නෑ නෑ කියනවා. ඊට පස්සේ මේ තව සත්‍ය කුකුලේ ඉන්නවා කියලා තැනකින් අපි කටයුතු කරනවා. භවනා කරනකොට සත්‍ය නෑ මුතුල නෑ කියනවා. එහෙම නෙමෙයි ඇත්තටම වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ ඒකේතේ උභවන්තේ අනුපගම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධ මේ ඇත්ත සහ නැත කියන අන්ත දෙකෙන් එකකටවත් නොපෙරෙන මධ්‍යම ප්‍රතිපදාවක් තමයි බුදුජානක ධර්ම දේශනා කරන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන මේ ප්‍රතිසම්පාද සිද්ධීන් පෙර අවිද්‍යාවෙන් කර්ම හදාගත්ත ටිකට ස්කන්ධ ටිකක් කරනවා ওই ස්කන්ධ ටිකේ නෑ තාම ජරා මරණ දුකට හේතු ටික ස්කන්ධ ටිකට අද කෙලස් ටිකක් එකතු කරලා අපි සත්පුද්ගල භාවයේ හදාගත්ත සිද්ධාන්තයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම භවය හැදෙනවා. තමන් ඉන්නවා අනුන් ඉන්නවා කියලා. එතකොට සත්පුද්ගල භාවයේ ඉපදීම වෙන නිසා නෑ කියන්න බෑ. ඊට පස්සේ අවිද්‍යාව මේ ස්කන්ධ ටික හැදෙනවා. මේ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු නොකොළොත් තමන් ඉන්නවා තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියන ධර්මතාවය නොපවතින නිසා දුක ඉතුරු නොවන නිසා නිරුද්ධ වෙන නිසා තියනවා කියලා කියන්නත් එපා කියලා පෙන්නනවා එතකොට අපි පරිශ්‍රණය කරනකොට හැම වෙලාවෙම යමක් හම්බ වෙනකොට ඒක තියෙනවමයි කියලා ගන්න එපා. ඒක නැහැ කියලා ඉවත් වෙන්නත් එපා. තියෙනදී ඇතිවෙච්ච ක්‍රමයක් තියෙනවා. සංකතයි. තත්යෙන් අකටද දෙතර. අහේතුක අප්‍රත්‍යක නැහැ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැතු ඉබේ හටගන්නේ නැහැ කියනවා. මොනෝම හරි දෙයක් අපිට හම්බ වෙනවනම් නැහැ කියලා ඉවත් වීමවත් තියනවා කියලා බතා ගැනීමවත් නෙමෙයි. ඒක නැතුනේ කොහොමද කියන සිද්ධිය අවශ්‍යයි. එතකොට එයා තියනවා කියලා හම්බ වෙන ලෝකයෙන් බහැර කළේ නැහැ. මොකද මේ දෙලෙස් ටික යෙදුනොත් මේ විදිහටම ලෝකයෙන් හදනවා මොකම විද්‍යාවක්ද කියලා දන්නවා. මේ මේ සිද්ධිය අවිද්‍යාව වේදලා කෙලෙස් වේදුනොත් කෙලෙස් වේදිච්චට ආවව අවිද්‍යාව වේදුනොත් තමන් ඉන්නවා කියලා හිතන්නේ සත්‍ය පුදුලේ ඉන්නවා කියලා හිතන්නේ ඒ මත ධර්ම වෙනවා තියනවා කියලා පැවැත්මක් වෙනවා. වෙන හිතා ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ. සත්‍ය පුදුලේ නැහැ කියන්නේ. එතකොට ඒ හිතා මේබඳු අවිද්‍යාව තුල පැවැත්මට සම්මාසගත සම්මාදිට්ඨිය කියනවා. අම්මට තාත්තට පස්තන උපකාල කරා පින් සිද්ධ වෙනවා. දාන ආදී කුසල ධර්ම කළා පින් සිද්ධ වෙනවා. එතකොට කුසල කර්මයන් විපාක තියෙනවා. අකුසල කර්මයන් විපාක මොකද දැන් එයාට ඇත්තම සත්‍යය වෙලා. අවිද්‍යාව එක්ක කෙලෙස් ඇති වෙලා කෙලෙස් ටිකට අවිද්‍යාව විඳුනාම ඒ සිද්ධිය ගන්න එයා තමන්ගේම ඡායාවට රැවටෙන තිස්සඟක සතෙක් වගේ අපි අපේම මනසේ අපේම ටෙස්ට් එකේ පිටිද රැවටෙනවා. තමන්ගේම ඡායාව කැඩපතේ වැටුනහම තමන් නිසාමයි ඡායාව වෙන්න කියලා නොදන්නකොට එයාට හම්බෙන්න බැහැරෙන කෙනෙක් වගේ. පෙනෙන දෙයක මම පුද්ගලෙක් කියලා හිතුවාම දැන් මට පුද්ගලික ක්‍රියා කරන හොඳට බලන්න. නිකන් බලන්න ටීවී එක කාටුන් එකක් දිහා බලනකොට අපිට කිසි වෙනසක් නැතුව හොඳට බලන්න පුළුවන්. ඒ කාටුන් එක කොහොමද හරි රස කර කර ඒක සත්තු ඉන්නවා දඟලනවා නටනවා කාටුන්. හොඳට ඒක තිබුණොත් අපි මොනතරම් මොඩද කියලා තේරෙයි. ඒ කියන්නේ මේ තියෙන සිද්ධාන්තය අපි ඇත්ත කරගෙන බලන්න පුළුවන්කම අපිට තියෙනවා. චිත්‍රපටයක් බලන්න. චිත්‍රපටයක් කියන්නේ සම්පූර්ණ කතාවක් අපි බලනවා. දෙක දෙකෙන් දෙකෙන් ඒ දර්ශන රාමුවක් රාමුවක් ගන්නේ හම්බ වෙන්නේ සත්පුරුෂ නොවන සීතාන්ත කියලා. පීඩාවදී තමයි ඉස්සල දර්ශනේ නිරුද්ධ වෙන තව පීඩාව දර්ශනය කරනවා. ඒ දර්ශනේ නිරුද්ධ තව දර්ශනය අන්තිම විනාඩි අන්තිම තත්පරයකින් දර්ශනය අපි දකිනකොට ඇයි ආරම්භ වෙලා දර්ශනය නිරුද්ධ ගොඩක් කරනම ඔක්කොම මානසින් පෙරදස්සලා අපි හොඳ ලස්සන කතාවක් බලලා තියෙනවා. හැම දර්ශන රාමෝක්තාව මොකද එකතු කරලා අන්තිමට අනේ මේ දුප්පත් ළමයි අනුන්ගේ තාඩන පීඩක කාරණ නැද්ද හැදිලා වෙලා ඊට පස්සේ හොඳ ලොකු මහත්කමක් මිනිස්සේ. ඒක කතාවක් අපි බලලා තියෙනවා. එතකොට අපි මේ එකින් එකට එකින් එකට එකතු කර කර බලන සිද්ධියක්. එතකොට මේ වගේ පැවැත්මක් ලෝකේ හදා ගන්න පුළුවන්. හැදෙනවා. අමුත්‍ය ප්‍රත්‍යයයි. මේ සිද්ධියේ අමුත්‍ය ප්‍රත්‍යය. අමුත්‍ය වේදුණු ඒ වගේ ඔබට මට දුක් වෙන්න පුළුවන්. ඔබ උපද්වාගෙන ඔබ එකම කතා කරනවා. මම හදාගෙන මම එක කතා කරනවා. අපි ඔක්කොම එහෙම තමයි. කීයක් කිවි දඩුවක් කියලා කියනවා. මේ දරුවා කෑවට දන්නේ දිවුවක් කරන්න කියලා අපි හිතනවා ඒක තමයි දෙවසුත් යනවා දැන් අම්මා මට කිව්ව දරුවා කිව්ව අම්මා මං ගැන බලන්න පාපා දෙකට කියලා මම ඒක දරුවාට කියන්නේ නෑ පුතේ තුමට ඔයාගෙන බලන්න වෙනවා තමෝ කියන දරුවා කියන එක තමයි දැන් හොඳ දෙකසක් කරනවා නේ ඒක බලන්න හොඳට සතියේ ඉඳලා දැන් දෙකලු ඒකම නෙමෙයි කියන්නේ ඔක වෙනවා අවිද්‍යා ප්‍රත්‍යය. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ලෝකයේ පැවැත්මක් තියෙන නිසා නෑ කියන්නේ. එතකොට ඒ ඒ ලෝකයක් තුනහම ඇත්තටම සත්‍යය කරලා දෙනවා. ඒ කර්ම ඒ චේතනාව යට කර්ම වෙනවා. මේ සත්‍යය පින්නමයි කියන චේතනාව යට කර්ම වෙනවා. සත්‍යය පින්නොට නෙමෙයි. සත්‍යය පින්නම කියන යාගේ චේතනාව. ඊට පස්සේ පින්න සතාව මරනවා. පින්න සතාවට උද්දව කරන උපස්ථාන කරනවා. කියනකොට තමන්ගේ චේතනාව නිසා පුණ්‍යාල සංකාර පුණ්‍යාල සංකාර සිද්ධ කරනවා. ඊට පස්සේ ඒ කර්මය අනුව ප්‍රතිසන්ද විඥානයි. කුසලසිත පහළ වෙනකොට මරණාසන්න මොහොතේ යාට හිතෙන්නේ කවුරුත් මේ අවිද්‍යාවේ සිද්ධාන්තය කියලා. ඇත්තටම අසත්‍යයට මම මෙහෙම කළානේ කියන තැන තමයි එයාට දැනෙන්නේ. එයා ඊටම ප්‍රතිසන්දි වශයෙන් විඥානේ දැසගත්තාම ආයෙත් තව සතෙක් උපදින ආයෙත් විඥාන නිසා මේ වගේ කයක් සංඥාන කරනවා. සිතේ තියෙන නාම ධර්ම වලට අනුව ඒතර තියෙන නාම ධර්ම වලට ආයෙත් ආයතන දෙක හැදෙනවා. ආයෙත් ආයතන දෙක හැදුනහම නිරායාසයෙන්ම කෙලෙස් දෙනවා. දුක් උපදින. ආයත් ශාස්ත්‍ර වගේ කිසි නැත්තම් ලෝකේ උපදවා ගන්නවා කියන එක කියලා දෙන්න පිටත දුක්ඛිත වෙනවා. ඉතින් මේ වගේ පැවැත්මක් තියෙන නිසා ලෝකේ නෑ කියන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන ලෝකික ශික්ෂණය සඳහා තියෙන ලෝකික යහපත සඳහා තියෙන ලෝකික අයහපත අයින් කිරීම සඳහා තියෙන නිවැරදි දර්ශනය තමයි කම්මසකතා සම්මාදිට්ඨිය. එතකොට අපි සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ කිව්වෝ කිව්වට ඒක ලෝකයේ ඇති කරන යාන්ත්‍රණය නැති වෙලා නෑ. නමුත් කුසල අකුසල කරනට විතර කප්පිලා තියෙනවා. කුසල අකුසලෙන් බය නැති. එතකොට කුසල ඕනේ නෑ අකුසල කළාට කමන්නේ නෑ කියන දර්ශනය තියෙනකොට සසර ඉඳන් ගොඩාක් කල් ආපු අපිට ගොඩාක් ගොඩාක් ක්ලේශයෙන් තියෙන්නේ අකුසල කරන්න කුසලයට පසුබාන ගතිය. මේ දෘෂ්ටියෙන් අරගෙන දෙනවා අපිට වැරද්දට නිවැරදිව අයින් කරන්න. දානයක් දීලා පස්සල් ගිහිල්ලා ඒවා කරනවට වඩා හම්බෙන දෙයක් රැස් කරලා කාලා බිලරටලා ඉන්නවා කියන කරකට ගත්තා. ඒක පහසු. සසල හොබුවා. එතකොට සත්‍ය කුද්ධිලෙක් නැහැ කියනකොට අර වගේ දෘෂ්ටියකට ආවම එතකොට මේකට බොහොම පහසුවේ අධර්මයට යනවා. එතකොට ඒ මත තමයි අවිද්‍යාව ඇතුලේ ඇත්ත විචිතිය. ඒ නිසා චිත්‍රපටිය ඇතුළේ ඇත්තම කතාවක් බලපු නිසා ඒක කතාව චිත්‍රපටිය ඇතුළේ අපේ චිත්‍රපටිය නෙවෙයි ඇත්තම කතාවක් ඇත්තම කෙනෙක්ට සිද්ධියක් ඔබම බලන නිසා ඔබට මොකද දුක වෙනවා අපි චිත්‍රය ඇතුළේ ගන්නා ඉඳලා අවිචාරේ ඒ වගේ මේ චිත්‍රය ඇතුළේ ඇත්තම කතාවක් අපිට තියෙනවා අවිචාරකත්වය එතකොට මේ කුසල අකුසලයන් මත තමයි ඒකවත් තියෙන්නේ එහෙද නැහැ කියන්නේ. ඊට පස්සේ හැබැයි ඔයිතන තිබුණු සසල නැවත නැවත ඉපදෙන මේ කයක් සංඥා නැතුනේ. දකින්න දෙන දර්ශනය මනෝයි ඒක බැරි වෙච්ච දව බැරි වුණොත් විදිහට කියන ස්පර්ශයේ පත් හරි කයම සංඥා කරනවා. සීත දැසන උෂ්ණ දැනන මේ ඇත්ත වෙනවා. ලෝකයේ විඥානයේ මායාවක් නොවන දැක්වූ දර්ශනයක් මනෝමය දැක්ක යුතු දර්ශනය ඒක නැති වුණාම ඒකට හැදෙන ප්‍රතිඵලය ඇත්තටම කයයි. කයෙන්ද අපි ඇත්තටම ඉන්නේ අපිට මනෝමය සිද්ධියක් නෙවෙයි මේ ඇත්තටම මම ඉන්නේ. කය සංඥාන කියලා. මේක පෙර ජීවිතයක මනෝමය සිද්ධි මේ දර්ශනය අවබෝධ නොකළ මානසික ප්‍රශ්නයක සිද්ධාර්ථය. අද මේ ලෝකයේ ඇත්ත කරපු කය සංඥානක වෙච්ච තැනක ලෝකෙම වූ දර්ශනය අපි දැක්ක නැතුව කය මේ වගේම මෙතන රැවටුව නිසා මේ වගේම කයක් හදනවා. ඒ සසර මේ වගේ නැවත නැවත තුපේ යන එකයි කයක් සවිඥානික වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කයක් සවිඥානික වුණාම විශේෂයට දලුත් වෙනවා. දැන් රහත් තුනක් බඩගින් දුක විපාසේ දුක කංකෙක්කුම් බඩේකෙක්කුම් දක්කෙක්කුම් ওই ටික විඳින්න දෙන්නේ. කෙනෙක් පීයකින් යනවා ඊයකින් ගමෝ තේරුත් වෙන්නේ සීත උසන්නේ මොකද කය සංඥාට දෙක්ෂ කියාවේ ඉතින් පඬිතයා කියලා කියන්නේ දැන් මම සත්පුද්ගල මහලම උපදින ලෝකේ අවබෝධ කරලා සත්පුද්ගල මහලම තුළ ඇති වෙන තියෙන කෙලෙස් නැති කරලා ඊට උත්පත්ති වශයෙන් යන සත්‍යයයි ඈ මෞනසය යවලා කරගන්නේ සත්පුද්ගල සත්‍ය පුද්ගලෙ ඉන්නතා අම්මෝපච්චිනවා. එයා භෞතිකයි පරිසම් කරගත්තේ. දැන් එහෙම සත්‍ය පුද්ගලෙක් නැති වුණොත් එයාට අවලංගු වෙන්නේ මොකක්ද? ප්‍රතිසන්දෝෂයෙන් යන භෞතිකක් නැති. එහෙනම් ඒක පරිසම්. ඇති බව තිබුණොත් කම්මසගත සම්මාදිට්ඨිය නැහැ කියලා කිව්වොත් උද්දේශ දෘෂ්ටිය කම්මසගත සම්මාදිට්ඨියවත් විතර වෙන්නේ නැහැ. හැබැයි මේ කෙලෙස් ටික හේදිලා මේ ලෝකේ ඇති වෙන මොකදන ඇති බවකම හිතියාම ඊගාවට තියෙන දෝෂේ තමයි සසර ඉපදීම නැති වෙන්නේ සංකතේ නැති වෙන්නේ නිවන ලැබෙන්නේ ඒ හින්දා අයහපත අයින් කරන්න සීන ධාතු විඥානයේ දැසගෙන දුක් වූ ආයතන ටිකක් හදන ගතිය අයින් කරන්න කම්මසගත සම්මාදිතිය උදව් නමුත් මේ ටික අතහැරනකොට තව තැනකට විඥානය වැටගෙන මේ වගේ කයත් ඇඟින් ගන්න මට්ටමට හදාගන්න එක නවත්තන්න බෑ. මේ ඇති බව කියන සම්මාදිට්ඨිය. ඊට පස්සේ ලෝකෝත්තර කියලා කියන ලෝකයෙන් විතරයි මේ වගේ භවයේ නැවත නැවත සසර ඉපදීම වනස කරනවා. දුක්ඛ ජාතික නොකරන සසර නැවත නැවත ඉපදීම වනස කරනවා. ඒකද ඒකට කියන ලෝකෝත්තර සම්මානයි ඒ වෙනවා ඒවා විද්‍යා සංඛාරේ නොවනනම් අද විඥානාව සමාජයෙන් පස්සේ විතර කියන ටික හැදෙන්නේ නැහැ. එහෙනම් සත්‍යහව පතරන අද මේ වගේ ලෝකෙ කිසිම නැහැ. අද මේ වගේ යථාමතාවට විදිහට නැහැ. ඒ හින්දා අද හරි මේ ස්කන්ධ ටිකට කෙලස් පුදලා මේ රූපී හැදුනේ. ස්කන්ධ ටිකට කෙලෙස් ටික නැතිව දුක නැති වෙනවා. එහෙනම් අප්‍රමාදීව සීලයක පිළිපද සමාධි වඩන ස්කන්ධ ටික බලලා කෙලෙස් නැතිව දුක නැති කරන්නේ කියලා කියනවා. මේ භ්‍රමචර්යාව කෙරෙවලට ගියාම දුක හේතු වෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තාම වෙන්නේ සත්‍ය පුත්‍රයා වෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන් අවිද්‍යාව නිරෝධයෙන් සතර නිරුපේනවා. අවිද්‍යාව නැති නිසා තුන් භූමියන්ගේ කර්ම නැහැ. ඒ හේතුව මාතු විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු නැහැ. මෙතන සත්පුරුෂල භාවයෙන් මොකක් නැති වෙනවා. පස්සේ කය සංඥා කියලා කියන තියෙන ඉඩක් නැති වෙන මේ චතුරාර්ය අවබෝධ වුණා. යට චතුරාර්ය අවබෝධ වුණා විඥානයේ රූපකට බැහැගෙන කයක් සංඥාකට කරලා ස්කන්ධ පරිහරණය කරන දුක ලැබෙන්නේ නැහැ. ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කරලා පුද්ගල භාවයෙන් දුක ලැබෙන්නේ නැහැ. දැන් පෙර ජීවිතේ වැරදුන හින්දා මේ සුටුපුලතාව ස්කන්ධ පරිහරණ දුක් දෙන්නත් වෙනවා. මදිවට කෙලෙස් ටික තබන පුද්ගල භාවය දුක හේතු වෙනවා. දැන් මේ දුක ඇති කරන හේතු ටික සංහව නිසා කියලා. දැකම සංහව ගැටුම් ඒ කියන්නේ උතර තමයි අපි ගොඩාක් නුවණින් දකින්න ඕනේ දැන දුකට හේතුව සංහව කියන තැන අප ගොඩාක් කාලයක ඉඳන් අර්ථ වශයෙන් එක කියන්නේ ලෝකයා ගන්න එකට. ඒ කියන්නේ අපි කැමති දෙයක් කැඩෙනකොට බිඳෙනකොට දුක වෙනවා කියන එක මේ ශාසනය බහැර කෙනෙකුට තේරෙනවා. ඒකේ තන ගැඹුරු සිද්ධියක් නෙමෙයි. මේ කැඩෙන විදින දෙයකට සංහා කරන දෙය කැඩෙන විදිනකොට දුක වෙනවා කියන දර්ශනයක් නෙමෙයි මේ සිනා බුදු විචාරණය. ඒ කියන්නේ තණ්හාව නිසා කැඩෙන විදිහම උපද්දන. ඒකෝ කැඩෙන විදිහම උපද්දනදී තණ්හාවම නම්. එතකොට කැමැත්තෙන්ම කැඩෙන විදිහට කතා කරනවා. කිව්වහම ඒ කියන්නේ ඔබ මට මේ වගේ වරදක් හදාගන්න ගෙදර තිබුණ හොඳයි කියලා දැනීම මොන මොළද හැදුවේ? ඔබ අමුකෙන්ද බලද කැමැත්තක් හදාන්න ඕනේ වලද හදාගත්තේම කැමැත්තෙන් හින්ද වලද කැඩෙන්න ඉස්සර ඉන්නේ දුක එතකොට සින සිද්ධියක් තියෙනවා ආපහු ඔක තණ්හා කෙරුවොත් දුක වෙනවා කැඩෙන දවසට නැත්තම් දුකේ නැහැ කියන තැනගෙන ඔබට යද්ද මෙච්චර දුක අනිත්‍ය දේම දුකයි කියලා කියන්නේ මොකද ඔබ හදාගත්තේම ඔබ තෝරන්නේ තමයි ඒ වගේ ත්‍රිවිධ ලෝකයේ මේ මනෝ නිර්මාණය වෙලා තමම නිර්මාණය වුණාම ඒ දැන් ඉන්නේම ලෝකයේ ඇතුළේ ත්‍රිවිධ ඇතුළේ. එතකොට අපිට අනිත්‍ය වෙන හැම මොහොතක් පාසාම දුක තියෙනවා. විපරිණාම වෙන හැම ක්ෂණයක් පාසාම අපිට දුක තියෙනවා. මේසක අනිත්‍ය වෙනකොට දුක් නොවේ ඉන්න පුළුවන් කිසිවක් නෑ අපිට අපේ ලෝකයේ. මොකද ලෝකේ නිර්මාණය කරන දුක හදලා තියෙන සංහාරය. කියනකොට අපිට හිතට ඇතිවෙන සිද්ධිය කෙහෙම උතරක් නෙමෙයි. ඒ තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියන තැන කියන්නේ හිතට ඇති වෙන අපහසුතාවයක් තැනකින් නෙමෙයි. ඒ කියන්නේ මේ තණ්හාව කියන එක නැතිකොළොත් ඔබට මට මේ විදිහට ගනුදෙනු කරන්න හම් වෙන පරිසරයක් නැති අපිට ඒකට තරහ කියන්නේ එසින් සර්වසිද්ධියක් මේ මේ ස්කන්ධෙ ඉදදී නෝතු අපි කියමු තව සත්‍ය පුද්ගලෙක් ඉන්න හින්දා තණ්හාව ඕනේ ඔබට වාක්‍යයක් හරි ගියොත් ලැජ්ජා හිතනවද නැද්ද ඒක ඒක දුකද නැද්ද ඇයි එහෙම දුක දැනෙන්නේ තණ්හාවෙන්ද දැන් පරිසරයේ තියෙන්නේ මේ ඉපදලා තියෙනම අපිට එහෙම වටපිටාවක් නැහැ. ඒකේ තව සත්තු ඉන්නේ ඉඳම නෙවෙයි. ඔබට තව බොහෝ අය ඇසුරු කරන්න දෙච්ච සිද්ධියම නෙවෙයි ඒක දුක. ඔබ ඉපදලා තියෙන ලෝකෙම නෙවෙයි ඒක දුක. දැන් ඔබ අමුතු තණ්හාවක් කරලා ඒක දුක කරන්නේ. නමුත් මේ ලෝකයේ තියෙන සිද්ධාන්තික මුදුක නෙවෙයි. නේද? ඔබව හදාගත්ත මාව හදාගත්ත මේ මානසික මට්ටම වලට පසුට මට ඕන විදිහට කන්න බෑ බොන්න බෑ නැතහසේ ඉන්න බෑ මට කියන්නේ යම් හිත හැදෙන්න වෙනවා ස්වභාවික ඕනම තැන ඔබ ඕන විදිහකට ගෙදරුණා ඉන්න බෑ තව කට්ටියක් ඉන්න නේද සමාජයේ කුඩියට ඔබ දෙයක් ගන්න පොතුවක ඉන්න වෙන්නේ නේ මම කියන්නේ මේ වගේ අපිට තියෙන අපි හැම වෙලාවෙම සැලසුම් කර කර ඉන්නේ. එතකොට අන්න ඒ වගේ තැනකින් මේ පෙන්නේ. දුක කියන එක. ලෝකේ හදාගත්තා මේ හැදුණු බව ලෝකේ ඉපදීම මොකක්ද? මම උපන්න හින්දායි, තමම ජීවිත හින්දායි මේ දෙකම. එතකොට ඒ සිද්ධිය මොකක්ද? එතකොට තමන් අනු තියෙද්දි තණ්හාව කළා නොකළ කතාවක් නෑ ඒකට නෝන. තණ්හාව නැති වුණු දුක නැති වෙනවා කියලා කියන්නේ. ඒ විමුක්ති මනසට මේ කය මම කියලා පෙන්නන්නේ නෑ. පෙන්නේ නෑ. මට අතපය කියනවා මම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නේ කියලා පේන්නේ නෑ. ඒ මොකද ඒ ඉරියව්වල හිතෙනවා මනස. ඒක මනෝමය දර්ශනය. මේ තව සත්‍ය පුද්ගලයන් කියන්නේ ඉඳගෙන ඇහැට දැනෙන රූපායතනය ඇතුලේ හතර ඉරියව්වක් තියෙන්නේ. ඔබට ඔබ ඉඳගන්නවා කියලා පනවන ඉරියව්ව ෆොටෝ එකක් නා. ෆොටෝ එක ඇතුලේ ඉඳගන්නවා කියන ඉරියව්වක් තියෙනවා. අපිට බලන්න අපි කියන ගොඩාක් තීක්ෂණව කතා කරන දර්ශනය. අපි කෙලෙස් වශයෙන් ෆොටෝ එක ඇතුලේ ඉඳගෙන ඉරියව්ව කියයි. නමුත් කෙනෙකුගේ ඉඳගන්න සිද්ධියක් ඒ තුල නැහැ. අදපු චිත්‍රයක තත්ත්වයක් නේද? හිතගෙන ඉන්න සිරියවක් ඒක නෑ. මට හිතගෙන ඉන්නවා කියන තැනින් ඒ සිද්ධියම නේද? මම දෙවිසිකේ සජීවී වෙන්නේ ඔක්කොම. දෙවිසික තත්ත්වයේ ටික ඔක්කොම නිර්මාණය කරගන්න පුද්ගල භාවයම උපදින්නේ. එතකොට මේ අපිට කෙලෙස් ටික අතහැරෝ කෙලෙස් ටික නැති වුණොත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතරේ කියවෝ. ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ආයතන හයම ඇති බව. ඒ සිද්ධියක් හම්බ වෙන්නේ. මේ පැත්තෙන් තමම නියෝජනය කරන මේ සිත් තමම නියෝජනය කරන සියලු අකපසකම් වෙලා තියෙන්නේ. තණ්හාවෙන් එකතු වෙච්ච මොකක්ද කරන්නේ මම පොඩි පරිශ්‍රයක් කරනවා කියන ඔබලගේ තාත්‍ය හමුවගන්න. ඇත්තටම අපිට කවුරුත් දොස්තර මහත්මිය කල්ලන්න කොහේ හරි රටක හරි පරිශ්‍රණය කරන්න පුළුවන් හොඳ දාර්ශනික රූපයක් කරනවා. මම නිකන් කිව්ව පද්දාසක් තිබුණේ. අතම කාට හරි කෙනෙකුට අපි දෙනවා නිවේදනය නැත. ඒත් දැන් මොකොත් මතක නැහැ නැති වෙනවද? සිහි එන්නේන මුළු ඇඟම ඔතන වහලා. මූණත් වහලා ඇස් දෙක විතරක් දෙන්න තියෙන හැබැයි කන්නාඩියක් මොකොත් වෙන්නන්නේ නැහැ. කන්නාඩියක් ඡායාවක් පහිට වෙලා කිෂ්ඨන කියාට පෙන්වන්නේ ඇස් දෙක විතර යන්න කියලා එකක් පේන්නේ අපි ඇඳපු ෆොටෝ එකක් පෙන්වනවා ඔයාට හදිස්සි අනතුරක් වුණා ඈ කනගාටු වෙන්න ඕන ලෝකේ කොහොම තමයි දැන් ඔයාගේ මොන තියෙන මෙන්න මේ විදිහට කියලා එයාගේ හැඩයටම ටිකක් විරූප කරලා හැට වෙනවා ලෝකේ හරිද ඊට පස්සේ තව ටික දවසකින් දැන් එයාට හඳලු පේන්නේ නැහැ කන්නඩියුත් නැහැ දැන් ඔයාලගේ අතපය තියෙන මේ විදිය කකුල් මෙහෙම කියන. දැන් එයාට පේන්නේ කියලා බලවල තියෙන දැන් ඔයාගේ අත තියෙන්නේ නැහැ. ඔහොම ඔහොම සතියක් දෙකක් මාසයක් කෑල්ල කෑල්ල කෑල්ල කෑල්ල කරනවා අපි. දැන් මොන දෙන්නේ වෙනම අත දෙන්නේ වෙනම කකුල දෙන්නේ වෙනම පිට දෙන්නේ වෙනම කොහොම එක විකෘති කරලා. කාලය කරමුට එයාට නැති දැන් මම මෙහෙමයි නේ කියලා. අන්න ජාති සංජාති කන්දාන පාතුවව ආයතන බලව ආයතන ටික ටික ටික ටික ටික එකතු වෙනවා එහෙම මේ මේ රූපය හැදලා තියෙනත් අපිට එහෙම අද ඔයගොල්ලෝ හිතන්නේ මේ මම කියලා ඔය ඔක්කොම මම කියන කැලිටි ඔයගොල්ලන්ට හම්බුනේ කන්නාඩි දිහා බලලා මොන ගත්තා මේ මගේ මොන කියලා හිතාගත්තා මේ බැලුවා මේ මගේ අත කියලා හිතාගත්තා ඔහොම ඔහොම ඔහොම ඔහොම කැලිටි එකතු වෙලා තමයි ඔයගොල්ලන්ට මේ මම කියන එක සිහි කරලා හම්බුලා ඔතනින් තමයි ඔයගොල්ලන්ගේ ජාතිය තියෙන්නේ නමුත් අර අර රූපේ ආයෙන මේ මගේ මූණ මේක අන්න ගත්ත තණ්හාව. හරිද? කොහොම ගත්තොත් ඔයගොල්ලෝ හිතනවාද දැන් අද මුලදී ඒ කිහිණටි කරන් ඉස්සෙල්ලා මම කියලා සිහි කරගන්න පුළුවන් සිද්ධියම තව අවුරුද්ද දෙකක් යනකොට එයාට ඒකේ සිහි කරගත්ත හැකි. එතන එයා මොකක් කියලා මාව කියලා සිහි කරන්නේ. මම හැබැයි මේ කාලේ හොඳට කියනවා. දැන් යාට තේරෙන්නේ හැබැයි මනෝමය යා හිතගෙන මේ දැන් මම මෙහෙම කෙනෙක්. මේ කයට වදිනකොට නිදි වෙනකොට දැන් මෙහෙම කයට තමයි මේ ස්පර්ශ වෙන කියලා දැනක් තියෙන්නේ. ඔන්න ඔය වගේ සිද්ධියකින් තමයි මේ අපි ඉකලින්නේ. ඕක ඇත්තටම කරන්න පුළුවන් නම් පරිශ්‍රණයකින් මොකද තේරෙන්නේ? ලෝකෙ ඉතින් සකස් කරගත්ත එක, හදාගත්ත එක මාව. අනිත් අය කියනවා. දැන් අපිට කියන්නේ මේ කයමයි කියන්නේ. එතකොට මොකද පෙනෙනදී ඉපද විරුද්ධ වෙනවා නම් ඇති බවට යාට එකතු වෙනවා. මේ තමයි වාගේ වුණ දැන් මේ විදිහේ තියෙන්නේ කියලා පෙන්වුවාම ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඉතුරු නැතුව නිරුද්ධ වෙන තණ්හාව පදිනාම ඒක ඇති බවට එකතු වෙනවා. ජාතකමගේ මොන මෙහෙම තමයි කියලා ඉතින් හදාගන්නවා. ඒක ඒක ඉතුරු කරගන්නවා. මේ අත කියලා පෙන්වුවාම පෙනෙන සිද්ධි විරුද්ධ වෙනවා. ආ මගේ අත මෙහෙම තමයි හදාගන්නේ. කොහොම හෝ මොම කැලිට කොක්කෝම එකතු වුණා. උපදන්න බව ඇති බවට එකතු වුණාම ඔක්කොම විදේම ජාතිය තමයි හැදෙන්නේ. වෙන්නේ පිළිවිදිනවා. මට දහසක් හිතුණා මේක තේරෙනකොට මෙන්න මේ විදිහට කෙනෙකුට කරන්න පුළුවන් නම් ඉදදීම පෙන්වන්න පුළුවන්. මොකද අපි තේසත් තේසත් සත්‍යන ධම්මේ ධම්මේ සත්‍යනිකායේ ජාති සංජාති කියනකොට අපි හිතන අර එකම දෙක අම්මිට දැනෙන්නේ නැහැ. ඒකේ සත්‍යයෙන් සත්‍ය විකාරය ඉදීම කියලා කියන්නේ මේ මම මගේ අත මෙහෙමයි මගේ මූණ මෙහෙමයි ඕකේ තමයි දුකේ. ඔය මට්ටමේ ඉදීමක් තිබුණේ නැහැ. උපදී ඒකයි දැන් මම ඒකවල දැන් මම මෙහෙම කෙනෙක් කියලා කර්මය වෙනස් කර ගන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා හොඳට හිතුව මම දැන් මේතර විරූපී කෙනෙක් නේ කියලා දුකෙන් නැති ඒක. එතන මේ රූපයට මේ රූපයෙන් හින්දවත් රූපේ උදර සිද්ධ වෙනවා රූපේ නරක සිද්ධ වෙනවා නේ මම විරූප හෝ සුරීපුුනේ දකිනාහන නෙමෙයි ටික ටික වෙන්නේ දකිනාහන ටික අපි කියමු කණ්ණාඩියට දෙවුනොත් මේ තමයි ඔබේ රූපේ කියලා බහැර රූපයක් එන්නේ පෙන්වන්නේ බලන්න ඇහැට පිටින් බහැර චිත්‍ර දිහායන් ටිකකින් හදපු මේ හැඩයක් අපි පෙන්වන්නේ මේ ඔබේ රූපේ දැන් මෙහෙම තියෙන්නේ හතරම ධර්ම අපි උපදන් ආයෙන මගේ රූපේ එහෙම තමයි ඈ එතකොට බාහනා දන්න ලෝකේ දුක්ඛ මර ගැනීම දුක්ඛ ස්කන්ධ දෙක බාර අනේන මගේ මූණ එහෙම තමයි ඈ ඔන්න දැන් ස්කන්ධයේ ඵලෙ ටික ටික අන්න ඒ වගේ කෙනකින් මේ දර්ශනය කියන්නේ ওই තණ්හාවෙන් ඔබ හදලා කියනවා අද ඔබට මට ඇහැ තියෙනවා කන ওই විදිහට ඕගොල්ලෝ කවදාවත් මම ඉස්සර වෙලා කියන්නේ ඕක. ඕගොල්ලෝ කවදාවත් ඕගොල්ලෝගේ හැට කරගෙනවද? දැන් හැට හැට එනවද? නොපෙනෙන නොපෙනුණු නොපෙනෙන නොපෙනෙන නෝ තුන් කාලෙම. ඇහැ කරදී අපි දුක් විඳින තියෙන නිමිති මොකක්ද? අවිද්‍යාවත්ය. අපිට තව ඇහැට වෙන රූප ආයතනයක් ගන්න මගේ ඇහැට මෙහෙම වෙන්න කියලා උපකල්පනයක්. එහෙම නැත්නම් චිත්‍රයක් දැකලා වගේ හැම මෙහෙම වෙන්න කීප කල්පනා ඒක කොහොමද කියන්නේ ඈ නමුත් ඒක කෙලෙස්සේ කුට්ටලි කරන නෑ නෑ මගේ ඇහැ මොකමයි කියලා දැනගන්නේ නමුත් මේ දර්ශනය ගැඹුරයි ඒ වගේ අති සූක්ෂම තලකින් තමයි මේ ලෝකෙ හැදිලා තියෙන්නේ සංඛාව නිරුද්ධ වුණොත් උනේ ඇහැතර දිවනාශේ ශරීරයේ තියෙන ආයතන ටික ඔක්කොම ඇති බවට ඔබට හිතෙන්නේ යන්තික සම්පූර්ණම සම්බන්ධ කරගන්න මේ තමයි යුගයේ රූප කියලා පෙන්වෝ පෙනෙන්නේ නැති වෙනවා කියලා පෙන්වනවා මිසක පෙනෙන්නේ ආ මගේ මොන නැහැ කියලා ඒකවල එකතු වෙන්නේ නැහැ. මේ අත කියලා පෙන්වෝ අත කියලා දැකපු රූපේ හටගෙන නිරුද්ධ වුණා කියලා පෙන්වන එක ඇතිවොත් එකතු නොවුණු. නිවන මිසක භවය හම්බෙන්නේ දැන මට දුකම් වෙන්නේ. ඒ වගේ තැනකට යන්නේ. එතකොට එයා දන්නවා ස්කන්ධ ටිකට විපාක ස්කන්ධ ටික පෙර අවිද්‍යා කර්මය හදාගන්න නිසා ඒ ටිකට තණ්හා උපාදාන නිසා ලෝකේ මම හැදුනා සත්‍ය පුදුලි හැදුනා කියලා දන්නවා. මේ විපාක ටිකට කෙලෙස් ටික ඇති නෝම තමන්වත් මේ ලෝකයෙන් නිරුද්ධ කරන්න පුළුවන් නේද කියලා දකින හින්දා ලෝකේ ඇත්ත කරගෙන ඒ තුල සිටින් කියන කෙනෙක් වෙනවද? එයා අප්‍රමාදී වෙහෙසෙනවා ලෝක නිරෝධය සඳහා. මොකද මේ ලෝකයේ තුල මොනතරම් ඇත්තට මහන්සිව කරුණු 50කින් 60කින් මේක අහැරෙනවා. ඔය ලෝකයේ ඇත්ත වෙච්ච සිද්ධියම හේතුන ප්‍රතිසන්දිට මේ ජීවිතය ගඟට කපුම් ඉන්නේ වගේ ගඟට කොච්චර කොච්චර හිටපුවත් හදවත වැඩක් නැහැ වගේ මේ කෙලෙසුන් ඇත්ත වෙච්ච ලෝකයේ තුල කිරෙන්නේ නැහැ. කිරෙන්නේ නැහැ. යමක් කළත් කළත් තණ්හ නැත්තන සමාධි තණ්හා වැටි කියන්නේ තව කොහෙවත් තව වෙන තව දාපන් තව කොහෙවත් තව වෙන තව දාපන් කියන දෙයක් ඉඳලා ඉඳලා මේ සිද්ධාන්තයෙන් ඇත්තට ප්‍රතිසන්දේ යනවා එයා ඒක වඩා වීර්ය කරගන්නවා මොකද්ද මේ ලෝකයේ හදන හැටි දැනගත්තාම ලෝක නිරෝධය දැනගත්තාම අප්‍රමාදීව ලෝක නිරෝධය සඳහා කටයුතු කළොත් මේ දැන් විතරක් නෙමෙයි මාතු අනවරාග සංසාරක මනම අත්හැරෙනවා. අචනාවක්ම කියන්නේ ඒක. ඒ අචනාවර නිවනට මේ දුක දුක ඇතිවීම දැකලා මේ හේතු නැතුණු දුක ඇතිවෙනවා කියලා දැකලා මේ ප්‍රතිපදාව හැසිරෙන විතරයි කියන්නේ. ඒක නිවන් මාර්ග කියන්නේ හැම වෙලෙම චක්‍රවර්ති ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල නැගෙන සීමත කියලා චක් සමාධිය කියන්නේ. එහෙම කරනකොට යාළුවෝ එහෙම කරන ලෝක නිරෝධයක් කරන්න පුළුවන් ලෝක නිරෝධයක් කරලා ජීවත් වෙන්න පුළුවන් කියලා දකින නිසා ලෝක නිරෝධයක් කියලා කියලා දකින නිසා මේ ලෝකෙ තියෙනවමයි කියලා කියන්නේ යම් වෙලාවක ලෝකේ නැහැ කියලා පින්පෞද බහැර කරලා උච්චේත දෘෂ්ටියකට පයින්නේ ලෝකයේ ඇති වෙන හැටි දන්නේ නැති කෙනා. අවිද්‍යාව තුළ මෙහෙම නිර්මාණය වෙනවා කියන සිද්ධිය දන්නේ නැති කෙනා. මේ ලෝකයේ කියලා තියෙනවා. තියෙනවා. දුක ඇති වෙන දන්නේ නැති කෙනා හරක් කරන්නේ මේ ලෝකෙ කියලා තියෙනවා. මේක මිදෙන්න පුළුවන්. මේ තියෙන බවට මහපෙන මේ ලෝකෙ මිදී ගන්න පුළුවන් මේ හේතුව නැති කර උදාහරට සිර ටික ගන්න නැති කෙනා තියෙනවායි කියලා කියනවා. එයා මේ ලෝක නිරෝධය ගන්න හේතුව මොනවද කියලා තියෙනවායි කියන්නේ. ඉතින් අපිට තියෙන වාසනාව තමයි අපේ සතිය ඉරණම විසඳෙන්නකම් ඉන්නතු අපිට දුකෙන් මිදෙන්න පුළුවන්. ලෝකේ තියෙන දේක් නම් ඉරණමට බාර දෙන්න වෙනවා. අපේ ඉතින් කර්ම ගතියක් ඇති මොනවා වෙන්න තියෙනවද දන්නේ කියන දැන මම ඉන්නවා තව සත්ත්වෙ ඉන්නවා ඉතින් මේ කර්ම මල්ලන්ට මොනවා වෙන්න තියෙනවද දන්නේ කෙවල් වලට මොනවා වෙන්න තියෙනවද දන්නේ ඉරණමට බාර දෙන්න පුළුවන්. නමුත් මේ ශාසනයේ ඕනේ තමන්ට පුළුවන් මේ ලෝකය නිර්මාණය කරනවද නැද්ද කියන එක ධර්මය අවිද්‍යාව නැමැති ධර්මතාවය තමයි අවිද්‍යාව තෘෂ්ණා කියන ධර්මතාවය තමයි ලෝකේ නිර්මාණ කරන්නේ. ඒ ධර්මතාවයක නැතුව ලෝකේ නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒක තමයි අපිට කතා කරන්න තවම තියෙන ප්‍රශ්න. ඇත්තටම බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මේක. මේක හරි සූක්ෂමයි. හැබැයි මේක විවෘත වුණොත් බය නැතුව ඕන කෙනෙකුට ඕන තරමට කියන්න පුළුවන්. මොකද මේ සත්‍යයක් නිසා. අපි මේ කරන්න සත්‍ය අවබෝධය. ඇත්ත ඇහිටි අවබෝධ කරන එක. ඒකෙදි ඇත්ත ඇහිටි තමයි මොකද්ද? තමන්ට පෙනෙන ටිකට තමන්ගේ හිතේ මෙහෙම ගතියක් තියෙනවා තමන්ට මෙහෙම පෙනෙන බවට මානසිකලා කියන කැත්තා. නිත්‍ය දෘෂ්ටි ගැන දීපේකම සත්‍යයේ කෙටියේ දකින්න එක. මේ සත්‍යය කියලා මේ පුද්ගල කියලා දකින්න එක මිත්‍යා දිට්ඨි දර්ශනේ දැන මොකක් නිසාද? නිවැරදි දර්ශනය මොකක්ද? තමන්ටයි කියන්නේ සත්‍යය කියලා. අපි දෙකෙන් ගත්ත සුදේකි ටීවී එකේ සත්‍යය කියනවා කියලා දකින්න එක වැරදි. මිත්‍යා. ඒ ඒ මුතු සත්‍යයක් ඇද්ද පිළිදකම ඇති වෙලා කියලා දකින්න එක සත්‍යයක්. මිත්‍යා. සත්‍යයි. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකය කිසි දවසක කිසි දවසක කිසියම් වස්තුවක් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නෙන්න නිත හේතු නැකත් වෙන නිත සම්බන්ධ පුද්ගලයා කිසියම් වස්තුවක් ආත්ම වශයෙන් ගන්නෙන්න නිත හේතු නැකත් වෙන මේ ආත්මීය දෙයක් මෙහෙ තියෙනවා කියලා එයා හිතන්නේ සත්පුද්ගලය කියලා කියනවා පිරුණාට පිරුණ හැටි හැදෙන හැටි දන්න නිසා කිසිම වස්තුවක් ආත්මයක් තියෙනවා කියන සංඥා විපල්ලාසයක් නැහැ, චිත්ත විපල්ලාසයක් නැහැ, දිට්ඨි විපල්ලාසයක් නැහැ. මේ ඇත්තටම මේ තව ආත්මයක් තව සත්‍ය පෙර අපසලයට ආපු මතු අවතල සත්‍ය පිළිදි කියන සංඥාවක් නැහැ. දිට්ඨියක්වත්, චිත්තයක්වත් ඇයි මේ දර්ශන තියෙන නිසා. මේ දර්ශනේ නැති කෙනෙකුට හැම වෙලාවෙම කොච්චර කෙරුවත් මොන විදිහට කතා කරුවත් සත්‍යය කියනවා කියන සංඥාව හෝ කියනවා හිත හෝ කියනවා දිට්ඨිය හෝ කියනවා එතකොට නිට්ටයයි කියන සංඥා විපලස චිත්ත විපලස දිට්ඨි විපලස එකක්වත් නැහැ ඒ කියන්නේ මේ හතපු ලෝකයේ නිට්ටය වශයෙන් පවතින දරුවා ස්ථිරව තියෙනවා දේවල් වල ස්ථිර තියෙනවා කිසිවක් නැහැ මොකද ඒ ස්කන්ධ ටිකක් නිසා ඒකේ කෙලෙස් ටික එකතු වෙච්ච නිසා දේවල් වල ඉඳකනක් තියෙන සිද්ධාන්ත ටික හැදලා තියෙන කියලා දන්න හින්දා හිතට මොකද මේ ටික නැති වෙන නිසා අපි ලෝකේ මවන අපි ලෝකේ හදාගත්ත තැනක විපරිණාම වෙන ස්කන්ධ ටිකක් තියෙන එකම දන්න නිසා නිත්‍ය වශයෙන් පවතින කිසිදු දෙයක් සබ්බ සංඛාරාමිච්ඡාති අපි අම්මා තාත්තා දුව පුතා කියලා හිතන අසුර කරන මේ හැම දෙයක්ම අනිත්‍ය ධර්මතාවය කියලා දානවා. The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track for your convenience of listening.